බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකේ හිතෙනවා අවසර අවසරයි හම්බුනේ ප්‍රශ්නය අපව හම්බුණා. මේ ડિප්‍රෙෂන් නැති කෙනෙකුට අතීතය මතක් වීමෙන් ඇතිවන කාමසිතුවිලි සමග නුසුදුසු වචන පිටකිරීමේදී ඔහුට පෞරස් වෙනවා. ඩිප්‍රෙෂන් කියලා කියන්නේ අසිහියෙන් ඉන්න අචේතනික අවස්ථාවක් නෙමෙයි. ඒ තනත්තාට ડિප්‍රෙෂන් කියලා කියන්නේ එන මානසික තත්ත්වේ දරා ගන්න බැරි ගතිය. දරා ගන්න තරම් සංයමයක් දමනයක් නැති ගතිය මිසක් එතනදී එතනදී ડિප්‍රෙෂන් කියලා කියන්නේ අචේතනික තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ඒබඳු දරාගත නොහැකි මානසික තත්වයක් හමුවේ උනත් ඒ තනත්තා වචන පිට කරන්නේ සචේතනිකව නිසා යම් නසුදුසු වචන බහැර කිරීමේදී ද්වේෂමූලිකව වචන පිට කිරීමේදී ඒ තනත්තාට ඊට අදාළ අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒක නැහැ කියලා කියන්න බෑ. ඒක එච්චරයි අම්දුරේ ප්‍රශ්න තියෙන අවසරයි. えっちゃラやね。はい